දැහතුනේ අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට සුපුරුදු පරිද්දෙන් වැඩම කරන්නට යෙදුනා. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවල කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එවැගේම සිදු කළ ආරාධනය ඉමහත්වෝ මෙත්සිතින් පිළිගෙන වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය යන උභය විහාරාධිකාරී පූජනීය උඩදුම්බර සෝබිත ගෞරවනීය ස්වාමින් වහන්සේ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 වැඩම අවදාළ අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැමෝම දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ බදාදා දවසේ ධර්ම සාකච්ඡාව සඳහා යොමු වෙන්නේ අපි මේ සතිය පුරාවට කතා කරන්නේ භාවනාව පිළිබඳවයි සති 27කට පස්සේ තමයි අපි භාවනාව පිළිබඳ සාකච්ඡා කරන්නේ ඇයි මේ විදිහට කරන්නේ කලින්ම භාවනාව ගැන කතා කරන්න තිබුණානේ නමුත් අපි මීට කලින් භාවනාව ගැන කතා කරානේ කියලත් කට්ටියට ගැටලුවක් ඇති ඇයි දැන් කතා කරන්නේ කියලා දැන් තමයි භාවනාව ගැන කතා කරන්න භාවනාවේ තියෙන වටිනාකම සහ භාවනාව පිළිබඳව කතා කරන්න හොඳම වෙලාව මොකද මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ මැද භාගය මැද භාගය කියන්නේ අවසාන භාගයත් කිට්ටුයි කියන එකයි එතකොට අපි භාවනාව ගැන ගොඩක් දේවල් කතා කරා. දැන් ඒක කාරණා සහිතව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේ මේ සඳහා අපිට සුවිශේෂී අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා බොහෝ කරුණු දැනගන්න ඕන වෙනවා. ඒ සඳහා ඒකයි අපි අද දවසේ අපේ ගෞරවනීය උඩුම්බර සෝබිත ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරාවේ. උන්වහන්සේ අපි පිළිගන්නවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්ලා පිළිගනිමු. මූලිකව අපි මේ සතිය තුළ කතා කරපු දේවල් පිළිබඳ සාරාංශයක් විශේෂයෙන් පොඩි සංඥාසික දැන ගැනීම පිණිසත් අනිත් අයට නැවත මතක අලුත් කරවා ගැනීම සඳහාත් අපි මේ දින දෙකේ සාකච්ඡා කරපු කාරණා ඉතා කෙටියෙන් මතක් කරනවා මම භාවනාව මොකටද කියලා අපි කතා කරා මූලික වශයෙන් අපි යම් යම් සිද්ධියකදී මිනිසුන් මනුෂ්‍ය సంతාණයෙන් උපදින සිතුවිලි කොටස් හතරකට බෙදන්න පුළුවන් බව සමුද දවසේ සාකච්ඡා කරා ඒ තමයි සමහර අයට අකුසල්මයි උපදින්නේ යම් සිද්ධියකදී. අපි ගත්ත උදාහරණය තමයි උදාහරණ කීපයක් ගත්ත එකක් පත්තෑයේ ගේ ඇතුළට එනකොට මරණ්ඩමයි හිතෙන්නේ සමහර අයට වෙන සිතුවිල්ලක් උපදින්නේ නැහැ. එහෙනම් සමහර අයට අකුසල්මයි උපදින්නේ. ඊළඟ කණ්ඩායම තමයි කුසල අකුසල් දෙකම යම් සිද්ධියකදී කුසල අකුසල් දෙකම උපදිනවා. හැබැයි ක්‍රියාත්මක භාවයට යන්නේ අකුසලය. ඒ දෙවෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායම තමයි කුසල අකුසල් දෙකම උපදිනවා. ක්‍රියාත්මක භාවයට යන්නේ කුසලය. හතරවෙනි කණ්ඩායම තමයි දැන් කියන්නේ පත්තාය දැක්කහම මරන්න හිතක් පහළ වෙන්නේම නෑ. අවහිංසාසිතුවිලි පහළ වෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ගැන අපි අද අවධානය යොමු කරේ නෑ. අකුසල් ඇති වෙන ස්වභාවයක්වත් නැති. ඒ කියන්නේ කාරණා කටයුතු ඉවර කරගත්ත පිරිස. ඉතින් මේ தත්වයෙන් අපි කතා කරා පළවෙනි කණ්ඩායමේ අය දෙවෙනි කණ්ඩායමට ගන්න මොකද කරන්න ඕනේ? අපේ ගෙදර ඉන්නවා නම් සහ මම දැන් පත්තාය මරණ එක පැත්තක තිබ්බා කවුරු හරි පරස වචන කියනකොට සමහර අයට ඇති වෙන්නේ අකුසල්මයි ඒ කියන්නේ පරස වචන කියන්නමයි හිතෙන්නේ සමහර අයට නෑ නෑ මම පරස වෙන්නේ නැතුව ඉන්නවා කියලා හිතුවට පරස වෙන්නේ නැතුව ඉන්නවා කියලාත් හිතෙනවා පරස වෙනවා කියලාත් හිතෙනවා එහෙනම් කුසල අකුසල දෙකම ඇති වෙනවා ක්‍රියාත්මක වෙන්නේ පරස වෙන එක සමහර අයට දෙකම ඇති වෙලා සාන්ත වෙන්න පුළුවන් සමහර අයට එහෙම නෑ කොච්චර පරස වචන කිව්වත් සාන්ත වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න අය පෘථග්ජන සිත් කොටස් හතරකට බෙදුවා ඒ කට්ටියගේ වර්ධනය අනුව. ඒකට කොතනද ඉන්නේ කියලා පළවෙනි කණ්ඩායමේ අය දෙවෙනි කණ්ඩායමට පත් කරගන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ කියලා කිව්වා. දෙවෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායමට පත් කරගන්න නම් භාවනාවේ නේද කුසල් සිත වර්ධනය වෙන්න ඕනේ, භාවනාව වර්ධනය වෙන්න ඕනේ කියන එක අපි සාකච්ඡා කරා. ඒ පළවෙනි දවසේ ඒකින්ද ඒක ආශ්‍රයෙන් පැවරුමකුත් අපි ඉදිරිපත් කරගෙන ඒවා දැන් කරමින් ඉන්න කාලේ දෙවෙනි දවස ඊයේ දවස වෙනකොට අපි කතා කරේ අනුසය පරිඋත්හාන විතික්‍රමණ කියන කාරණා පිළිබඳ කෙලස් තියෙන තත්වයන් පිළිබඳව ඒ කෙලස් තියෙන තත්වයන් වල විතික්‍රමණ මට්ටමට තියෙන කෙලෙස් ධර්මයන් අඩු කරගන්න නම් සීලයෙන් පෝෂණය වෙන්න ඕන කියන එක සාකච්ඡා කරා. ඒ වගේම පරිඋත්ථාන මට්ටමේ තියෙන කෙලෙස් අයින් වෙන්න සමාධිය වර්ධනය වෙන්න ඕන බවත් අනුසය වශයෙන් තියෙන අර හුඹහේ ඉන්න ණයාව මරා දැමිය යුතුයි කියලා අපි කතා කරා. ඉතින් මම කතා කරපු ටික මතක් කරන්නේ අනුසය අයින් කරගන්න විදර්ශනා භාවනාවත් මේවා මිශ්‍රිතව සිද්ධ වෙන බවත් ඊටාම හොඳින් සාකච්ඡා කරලා අපි දැන් යම් තැනක තමන්ගේ අඩුපාඩු මොනවද කියලා හොයාගෙන මම ඉන්නේ කොතනද කියලා කොයි කණ්ඩායමේද මගේ කෙලෙස් කොයි කොයි තැන්වලදී අනුසය වෙනවද පරිඋත්ථාන වෙනවද ඒවා නැති කරගන්න පැහැදිලි හැකියාවක් මට තියෙනවද මේ වගේ ගොඩ දේවල් අපි සාකච්ඡා කරා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදී හැමදාම කතා කරන්නේ මූලාශ්‍ර පිළිබඳවයි. මොකද අපිට මූලාශ්‍ර දැන ගැනීම සඳහා කොහෙද මේවා තියෙන්නේ කියලා. භාවනාව පිළිබඳ කොහෙද තියෙන්නේ කියලා කතා කරොත් වෙනනම් කතා කරන දෙයක් හිතු වෙන්නේ නේද? සූත්‍ර පිටකයේ හැමතැනකම තියෙන්නේ නේද කුසල සිතක වර්ධනය පිළිබඳවමයි. ඒකින්ද මූලාශ්‍ර ප්‍රශ්නය අද දවසේ පැහැදිලි කර දාන්න වෙනවා. හේතුව ඒ පිළිබඳව කතා කරන්න ගියොත් ඒක හැම තැනකම තියෙනවා කියන එකයි කාරණාව. නැති තැන නැති තරම්. ඒකෙන්ද අපි එහෙමනම් මූලික වශයෙන්ම එතකොට ඊයේ දවසේ අපි සමත විදර්ශනා භාවනා මොනවද කියලා ඒ වගේම ඒවා යෙදෙන තැන් මොනවද කියලා සාකච්ඡාවට ගත්තා. ඒවා අපේ ජීවිතයට එකතු කරගන්නත් කතා කරා. විශේෂයෙන්ම වයසට යනකොට අවුරුදු 35 40 ප්‍රඥා දශකයෙන් පස්සේ තමන්ගේ මානසිකත්වය ඍජුව තියාගන්න නම් විශේෂයෙන් සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් සමත භාවනාවකින් හෝ තමන් ඒක වර්ධනය කරලා තියාගන්න ඕන. කය පුංචියට පටන් අරගෙන ශක්තිමත් වෙලා නැවත පුංචි තත්ත්වයටපත් වෙනවා වගේ ධනගාන තත්ත්වයටපත් වෙනවා වගේ සිතත් ඒ වගේම පිරිහිලා යනවා. ඒ පිරිහී යෑම නවත්ව ගන්න කයේ නම් පිරිහී යෑම කාටවත් නවත්තන්න බෑ. සිතේ පිරිහී යෑම නවත්තන්න නම් අඩුම ගානේ ප්‍රඥාව මුල් වෙන කාලෙ වෙනකොට හොඳට සිත වර්ධනය වෙන කාලෙ වෙනකොට මේ මානසිකාරය රැක ගන්න නම් භාවනාවකින් පුළුවන්කම තියෙනවා කියලා රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේදී පවා සීයෙන් හිටිය බව බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ වගේ කටයුතු කරපු බවත් මතක් කරලා අපි මේ පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙන ඉන්න වෙලාවේ අපි එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම සමත විදර්ශනා භාවනාවල් පිළිබඳවයි සාකච්ඡා කරා අපි බොහෝ දේවල්. ඒකට ඍජුවම සීලය බලපාන්නේ කොයි ආකාරයටද කියන එක අපි තවදුරටත් සාකච්ඡා කළ යුතු වෙනවා. ඉතින් ඒක නිසා අපි පළවෙනි එයෙන් සාකච්ඡාවට ගන්න ඕන ඒකයි මේ සීලය කොහොමද ප්‍රත්‍ය වෙන්නේ සමත විදර්ශනා භාවනාවට සීලය නැතුව මේක කරන්න පුළුවන්ද සීලය නැතුව සීලයෙන් එකට ලැබෙන පන්නරේ මොකක්ද කියලා අපි පොඩි ස්වාමීන් වහන්සේගෙන් ඊටම ගෞරවයෙන් විමසලා ඉමු මේ අයගේ දැනුවත් වීම සඳහා මේ සඳහා අදහස් දක්වන විදිහට පූජනීය අපේ ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සමථවිපස්සනා භාවනාවට සීලය ඒකාන්ත වශයෙන්ම පත්‍ය ධර්මයක් හේතු වන ධර්මයක් ඒ අප දේශනා කරන කාරණාවක් හෝ අපේ සිතවි කාරණාවක් නොවේ එය ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව හොඳින් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අධ්‍යයනය කරලා බලනකොට ඉගෙන ගන්නකොට ඒක ඕනම කෙනෙකුට මනාව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. පින්තුන් දන්නවා ඇති බොහොම ප්‍රකට සූත්‍ර දේශනාවක් තියෙනවා රත විනීත සූත්‍ර දේශනාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ අතර ඇති වෙන ධර්ම සාකච්ඡාවක්. එහිදී මනාකොට පුන්නමන්තානි පුත මහරහතන් වහන්සේ වදාලා රත්නි සාරිපුත්තේනි සීලය සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සඳහාය කියලා. එයින් අපි තේරුම් ගන්නට ඕන සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වන බව, ප්‍රත්‍ය වන බව, හේතු වන බව. මේකට හරීම ලස්සන සූත්‍රයක් තියෙනවා ගැලපිලා යන චේතනා කරණී කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ තියෙන මේ චේතනාකරණී කියන සූත්‍රය භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමුකයෙන් දේශනා කරපු දේශනාවක්මයි. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සීල සම්පන්න පුද්ගලයාට ඒ සීල සම්පන්න බව නිසා අවිප්පටිසාර ගුණය පිහිටනවායි කියලා. අවිප්පටිසාර ගුණය කියන්නේ පින්වත්නි තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් ගත කරන්නා වූ ජීවිතය පිළිබඳව පසුතැවිල්ලක් උපදින්නේ නැහැ. පශ්චාත්තාවයක් නැතුව ජීවත් වෙන්නේ කවුද? සීලවන්තයා. ඒ තමන් රක්නා වූ සීලය හේතු කරගෙන. ඉහි ජීවිතය ගත කරන ගිහි පින්නතුන් තමන්ට අදාළ සීලය මනාකොට රකින්නවා නම් ඒ වගේම සාමණේර භූමියේ ඉන්න සාමණේර ස්වාමින් වහන්සේලා උපසම්පදා භූමියේ ඉන්න ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේලා තම තමන්ට අයිති සීලය මනාකොට තේරුම් අරගෙන ඒ හැම කෙනාම තමන්ගේ සීලය මනාකොට රකින්නවා නම් මනාකොට ආරක්ෂා කරගන්නවා නම් තමන්ගේ ජීවිතය පිළිබඳව පසුතැවිල්ලක් නැතිව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට සීලය ආරක්ෂා කරන පුද්ගලයාට සීලය නිසා සීලය හේතු කරගෙන සීලය ප්‍රත්‍ය කරගෙන උපදින ගුණය තමයි අවිප්පටිසාර ගුණය. ඒ අවිප්පටිසාර ගුණය ඇතුළාන්තයේ පිහිටනකොට සිත තුළ ඇතිවෙන ප්‍රමෝදය ප්‍රමෝදය කියන්නේ පින්වත්නි තරුණ ප්‍රීතියට කියනා වූ නමක්. ප්‍රීතියේ වර්ධනය නොවුන අවස්ථාවට කියන්නේ ප්‍රමෝදය කියලා. එතකොට අවිප්පටිසාර ගුණය හේතු කරගෙන උපදින්නේ ප්‍රමෝදය. ප්‍රමෝදය නිසා උපදින ප්‍රීතිය, ප්‍රීතිය නිසා උපදින පස්සද්ධිය, චිත්තචෛසික ධර්ම සංසිඳෙනවා. පස්සද්ධිය නිසා උපදින සැපය, සොම්නස උපදිනවා. සොම්නස නිසා සොම්නස හේතු කරගෙන සමාධිය උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමාධිය නිසා තමයි යථා භූත ඥාන දර්ශනය උපදින්නේ. ඇත්ත ඇති හැටියෙන් දකින්නා වූ ඥානය උපදින්නේ. එතකොට මේ පිනතුන පැහැදිලි වෙන්නට ඕන සීලය කොහොමද සමාධියට සහ යථා භූත ඥාන දර්ශනෙට උපකාර වන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ තියෙන්නේ ඒ විදිහට. සමාජයේ තියෙන කතාවක් පින්වත්නි, පඬිතයෝ මෙහි කරති අතිපණ්ඩිතයෝ එහෙම එහෙ කරති කියලා කතාවක්. ඒක සුප්‍රකට කතාවක්. එතකොට සමාජයේ දිහා බලපුවාම පේන්න තියෙන දෙයක් තමයි ආර්ය ස්ථාංගික මාර්ගයේ තියෙන පෙළ ගැස්ම දිහා බලලා බැලූ බැල්මට සමහරැත්තෝ ප්‍රකාශ කරනවා මේක ප්‍රඥාවෙන් ආරම්භ කරන්න ඕන ගමනක් ඒ නිසා මුලින්ම ඇති කරගන්න ඕන සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියලා. ඒතර සම්මාදිට්ඨිය වඩලා පස්සේ ආයේ සීලයක් වඩන්න ඉතුරු වෙන්නේ නැහැ. හරියට සම්මාදිට්ඨියටපත් වුණා නම් ඒ උතුමන් වහන්සේ සීල සමාධි කියන ඒ ගුණ දෙකෙන් යුක්ත භාවයටපත් වෙනවා. එනිසා මේ සමාධි ප්‍රඥා ගුණ උපදවා ගන්න මුලින්ම ඇති කරගන්නට ඕන සීලය කියන ගුණය. සීලේහි පිහිටි පුද්ගලයාට තමා එතනින් එහාට මේ ශාසනයේ ගුණ වඩන්න පුළුවන්කමක් තියෙනවා. දීගනිකායේ මුල් සූත්‍ර දේශනා සීලක්ඛන්ධ වර්ගය අරගෙන බලන ඕනම කෙනෙකුට තේරෙනවා පින්වත් මේ චූල සීල, මජ්ජිම සීල, මහා සීල ආදී වශයෙන් සීලය ප්‍රභේද කොට දක්වමින් ලෞතුරා බුදු පියාණන් වහන්සේ ඒ සීලය නිසා සමාධිය උපදින හැටි, සමාධිය නිසා ප්‍රඥාව උපදින හැටි ඒ ඒ ආදී වශයෙන් පුදුම විදිහට ඒ සීලakkන්ද වර්ගයේ පුරාවටම තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනා හොඳට අධ්‍යයනය කරලා බලනකොට ඒ වගේම අට කතා ටීකා මේ අර්ථ විවරණ අධ්‍යයනය කරලා බලනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා සීලය සමාධියටත් සීලේ සමාධියට උපකාර වෙන ප්‍රත්‍යවණ ධර්මයක් කියලා. සමත විපස්සනා භාවනාවන් වැඩෙන්නේ නැහැ. සීල සීලය ආරක්ෂා කරගන්න නැතුව සීලවන්තයා සීලවන්ත නොවි සමත විපස්සනා භාවනාවන් වඩන්න පුළුවන් කමක් නැහැ. නිසා මුලින්ම සංවරය කියන එක තමන්ගේ ජීවිතේ ඇති කරගන්නට උවමනා කරනවා. නිසා සීලය කොහොමද සමග විපස්සනා භාවනාවන් වල ප්‍රත්‍ය වෙන්නේ? නැවත කෙටියෙන් මේ පින්න තුන්ද කිව්වොත් සීලය නිසා විපටිසාර ගුණය උපදිනවා. අවිපටිසාර ගුණය නිසා ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය උපදිනවා. පස්සද්ධිය නිසා සුඛය උපදිනවා. සුඛය නිසා සමාධිය යථාභූත ඥාන දර්ශනය උපදිනවා. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තියෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ මුලින් සඳහන් කළා භාවනාව සම්බන්ධව ඇත්තටම හැම දේශනාවක්ම ඒ සඳහා උපකාරයි. ඒ ඒ වගේම අනිත් ග්‍රන්ථ විවරණ ග්‍රන්ථවල ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මට හිතෙනවා විශේෂයෙන්ම කෙනෙක් පටිසම්භිදා මග්ග ප්‍රකරණය අධ්‍යයනය කළ බැලුවොත් එහෙම ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සහ පටිසම්භිදා මග්ග ප්‍රකරණ අට කතාවේ මේ පිළිබඳව හොඳට විස්තර සඳහන් වෙලා තියෙනවා. සමතිපස්සනා භාවනාවන් පිළිබඳව ඒ භාවනා ඥාන සම්බන්ධ පුදුම විදිහේ විවරණයක් තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියන ග්‍රන්ථයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශිත දේශනාව. එය අධ්‍යයනය කළොත් ඕනම කෙනෙකුට මේ මාර්ගයේ මේ ක්‍රමය හොඳට තේරුම් අරගෙන වටහාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට තමයි සීලය සමතිපස්සනා භාවනාවන් වලට උපකාර වන්නේ. මේ හැම කාරණාවක්ම බලනකොට අපි නොයෙකුත් කාරණා අධ්‍යයනය කරනකොට අපිට බොහෝ භාවනා රමතාවයන් නැති වෙනවා. ජීවිතේ මොනවා කරලා හරි සෝමනස්සයන් උපදවා ගන්න හැදුවට ඒක හැම එකක්ම බාහිරයට විසිරලා යනවා. කොච්චර එක එක දේවල් වලින් සතුටු වෙන්න හැදුවත් අත වශයෙන් බලනකොට පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය අවස්ථා කීයක්ද තියෙන්නේ කියලා ජීවිතය අහලා බැලුවොත් මෙච්චර දිග ජීවිතයක් ගත කරලා ඕකේ අතේ ඇඟිලි ගන්නටවත් නැහැ. උඩින් උඩින් ප්‍රීතියෙන් ඉන්නවා වාගේ, තනින් තනින් විදුලි කොටනවා වාගේ ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීතියෙන් උද්දාමයටපත් වෙලා ප්‍රීතියෙන් හිටිය අවස්ථා කොච්චර අඩුද? එවැනි ප්‍රීතියින් මේ පස්කම් සැපයන් තුලින් ඇති වෙන අවස්ථාවවලදීත් ඒවා එක ෂණයක කාගේ හරි එක වචනයක් හින්දා කාගේ හරි එක ක්‍රියාවක් හින්දා අවුරුදු ගාණක් වෙහෙස මහන්සියලා ඇති කරගත්ත ප්‍රීතිය පවා කඩා වැටිච්ච අවස්ථා කොච්චරනම් තියෙනවද මේ ප්‍රීතිමත් අවස්ථාවේ මෙයාගේ හැසිරීම කියලා අපි ලොකු දුකකටපත් වෙනවා. ඒ වගේ මේ අර ඉන්දි කටු තුඩක් උඩ යමක් සමතුලිත කරා වගේ තමයි අපිට මේ පස්කම් සැපෙන් ලැබිලා තියෙන ප්‍රීතිය. එවැනි අවාසනාවන්ත තත්යකටපත් වෙලා තියෙන අපිට මෙවැනි ක්‍රමවේද භාවිතා කරලා කොච්චරනම් අතුලාන්ත ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන්ද බුදුරජාන් වහන්සේගේ ධර්මය මොන තරම්නම් අපිට වටිනවද ඉතින් ඒ හැම දෙයකටම උදව් වෙන්නේ භාවනාව දැන් මේ දේවල් ගැන අපි පුළුවන් තරම් කතා කරලා තියෙනවා මෙච්චර කතා කරලා තියෙද්දිත් අපේ භාවනාව බොහෝ බාධා සහිතව ඊ타ත්ම දුර්වල තත්වයක තියෙන්නේ වැඩි දෙනෙක්ගේ හිතට අරන් තිබුණාට ඉඳලාමත් කොහොම හරි වෙලාවක් ඇති කරගත්තාම ඒ ඇති කරගන්න වෙලාවෙත් එක්ක භාගයට භාගයක් නිඳ ගිහිල්ලා එක්ක හිත විසිරීලා ගිහිල්ලා මේකෙන් නිසි ප්‍රයෝජන ගන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙලා. ඉතින් ඒකින්ද මේ භාවනාවට බාධා වෙන දේවල් පිළිබඳව අපි භාවනාව ගැන කතා කරනවා නම් ඒ කරුණු දැනගත්තාම අපිට ඒ වාගෙන් කොහොමද අයින් වෙන්නේ කියලා පැහැදිලි විග්‍රහයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කළ යුතු වෙනවා. දැන් දෙවෙනි කාරණාව විදිහට අපි සීලයෙන් පෝෂණය වුණත් සමහර වෙලාවට මොකක්ද මේ සිද්ධ වෙන කාරණාව කියලා බලන්න භාවනාවට බාධා වෙන කරුණු මොනවාද කියලා විමසා බැලිය යුතු වෙනවා. අපි දෙවෙනි වශයෙන් සාකච්ඡාවට ගමු. මොනවද මේ භාවනාවට බාධා වෙන කරුණු? ඒකෙන්ද අපි පුරි ස්වාමීන් වහන්සේගෙන් ඒ පිළිබඳ විමසමු භාවනාවට බාධා වෙන කාරණා විදිහට මොනවද අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සාරාංශ වශයෙන් නැත්තම් ඍජුවම හරියට අර තිතටම උත්තරයක් ඕන කියලා අපි කියන්නේ. අන්න එහෙම අපේ අයට ඍජුවම තමන්ගේ හිතට එකතු කරගෙන ජීවිතයට එකතු කරගෙන මේ බාධාවල් අයින් කරගන්න ඒ භාවනාවට බාධා වෙන දේවල් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් කරුණු මොනවද? භාවනාවට බාධා වෙන කරුණු ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි උද්ධච්චය අනිත් එක තමයි සිතෙහි ඇති වෙන ලීනත්වය. ඒ උද්දච්චයෙන් සිත මුදවලා ලීනත්වයෙන් සිත මුදවලා අරමුණක මනාකොට සිත පවත්වනවා කියන එක හරිම අමාරු දෙයක්. ඒක එක දවසකින් දෙකකින් නම් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. කෙනෙක් නිවැරදිව අකණ්ඩව නිවැරදි පුහුණුවක් අකණ්ඩ පුහුණුවක් කරගෙන යනවා නම් ඒ අයට පුළුවන්කමක් තියෙන උද්දච්චයෙන් සිත මුදවලා ලීනත්වයෙන් සිත මුදවලා මනාකොට අරමුණ තුල මනාකොට අරමුණු තුල සිත පවත්වා ගන්න. එතකොට අපේ පිනතුන්ටත් පැහැදිලි වෙන්නට ඕනේ භාවනාවක් කරනකොට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ කාරණා දෙකයි. සමහර වෙලාවට නිින්ද යනවා, සමහර වෙලාවට හිත පුදුමාකාර විදිහට විසිරීලා යනවා. හිත හරියට මේ කාරණා දෙකෙන් මිදුනොත් හිත ලීන බවට යන්නේ නැතුව ලීන බවෙන් මිදුනොත් හිත උද්දච්චයට යන්නේ නැතුව හිත උද්දච්චයෙන් මිදුනොත් මනාකොට අරමුණු තුල අපිට සිත පිහිටුවා ගන්න පුළුවන්කමක් තියෙනවා. කාමච්ඡන්දාදී නීවරණ ධර්මත් බුදුරජාණන් වහන්සේ භාවනාවට බාධක ධර්ම හැටියට දේශනා කළා. ඒත් අපි තේරුම් ගන්නට ඕන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙන සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍රය කියලා. ඒ අග්ගි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත දීන බවට යෑම සහ සිත උද්ධච්චයට යෑම භාවනාවට ප්‍රධාන වශයෙන්ම බාධා කරන කරුණු දෙකක් කියලා. ඒතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී ඒ තියෙන නීවරණ ධර්මත් අපිට භාවනාවට බාධා වෙන ප්‍රධානම කාරණාවන්. මේවා සිතින් දුරු කරගන්නේ නැතුව, ප්‍රහාණය කරගන්නේ නැතුව අපිට පුළුවන්කමක් නැහැ මේ සමථවිපස්සනා භාවනාවන් හොඳට දියුණු කරගෙන වර්ධනය කරගෙන යන්න. ඉතින් මේ කියන නිසා නෙවෙයි මේ පින්නතුන්ටම අද්දුටුවයි සත්‍යයි ප්‍රත්‍යක්ෂයි භාවනා කරනවා නම් භාවනා කරන්න මොහොතක් හරි උත්සාහ කරලා තියෙනවා නම් එක්ක නිින්ද යනවා නැත්නම් සිත විසිරෙනවා. ওই දෙක නිසා තමයි මිනිස්සු භාවනා කරන්න කැමති වෙන්නේ නැත්තේ. මිනිස්සු කියන්නේම එක්කෝ ස්වාමීනි නිින්ද යනවා නැත්නම් සිත විසිරෙනවා කියලා තමයි කියන්නේ මේ මේ කාරණා දෙක තමයි ප්‍රධානම බාධක කරුණු දෙක. ඇත්තටම අපි ගොඩාක් කරුණු කතා කරන්නේ නැතුව ප්‍රධානම බාධා වෙන හරියටම අපි කියන්නේ මේ සාමාන්‍ය ව්‍යවහාරයේ කතාවක් අපි පොයින්ට් එකටම දැනගත්තොත් හරි පහසුයි කියලා. ඒ වගේ මේ එහෙම අර ප්‍රධානම වෙන කාරණා දෙකට අපි වග උත්තර බැඳගත්තොත් මම හිතනවා අපිට ගොඩක් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. එහෙම නොත් මේක බොහොම ප්‍රබල අපේ ජීවිතවලට එකතු වෙන ප්‍රායෝගික සාකච්ඡාවක් බවට පත් වෙනවා. එතකොට එකපාරට මතක් වුණා අර ඉපිලෙන්නෙත් නැතුව ගිලෙන්නෙත් නැතුව පීනන්න කියන කතාව නේද පීනන කෙනා ඒ දිශාව දැනගෙන වැඩියෙන් නොසන්සුන් වුණොත් එයා මොකද කරන්නේ එකතැන ඉපිලෙනවා වැඩි වීරයක් යදුවොත් වැඩි බලයක් යදුවොත් එකතැන ඉපිලෙනවා ඒ වගේම අඩු බලයක් යදුවොත් ගිලෙනවා එහෙනම් වැඩි බලයක් යොදන්නෙත් නැතුව අඩු බලයක් යොදන්නෙත් නැතුව ඉපිලෙන්නෙත් නැතුව ගිලෙන්නෙත් නැතුව දක්ෂයා හරියටම අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට කටයුතු සම්පාදනය කරගෙන පිහිනගෙන ගඟෙන් එතර වෙනවා වගේ අපි මේ සංසාර සාගරයෙන් එකතු එකතු වෙන්න ඉතාමත්ම සකසුරුවම්ම කටයුතු කළ යුතුව තියෙනවා. ඉතින් එහෙමනම් මේ කරුණු දෙක ගැන සාකච්ඡා කිරීම බොහොම වැදගත්. ලීන බවට හිත යනවා කියන එක ඉතාම පැහැදිලි. උද්දච්චයට හිත යනවා කියන එක ඉතාම පැහැදිලි. ඉතින් ඒ ගිය වෙලාවට තියෙන தත්ත්වය තමයි අපි භාවනා කරද්දී අත්තර මේ තීරණය අපි ගන්නවා. අදට මෙච්චරයි. අද බෑ. හරිද? අදට මෙච්චරයි කියලා තීරණය ගන්නවා. කලින් භාවනා කරන ඉඳගත් එක්කෙනා ඊට පස්සේ තීරණය අරගෙන තියෙන අදට මෙච්චරයින් හරියට කවුරු හරි කිව්වා වගේ අපිට තේරෙන්නේ නැහැ මේ තීරණය ගත්තේ මගේ ලීනත්වයමයි මගේ උද්දච්චයමයි මේ තීරණය ගත්තේ එතකොට එතනින් එහාට ආය වීර්ය වඩන්න ඒ මොහොතේ හිතෙන්නේ නැහැ. අද බැතිරණේ ස්ථිර තීරණයක් අරන් ඉවරයි. එතනින් එහාට නැගිටිනවා. අද මෙච්චරයි කියලා. ඉතින් අන්න එහෙම නොවෙන්න අපි නැති අකුසල් තියෙන නැති කුසල් වර්ධනය කරගන්න නම් තවත් ඒ ඒක තුල ඉඳගෙනම ඒක පරාජය කරන්නම වෙනවා. නැත්තම් හැමදාම එක තැන හැදේවි. ඒකින්ද ලීන බවට යන සිත ඒකෙන් මුදවා ගන්න ආකාරය කොහොමද? සුද්ධච්චයට යන සිත ඒකෙන් මුදවා ගන්න ආකාරය කොහොමද කියන එක අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒක අපි එකකින් පටන් ගමු. අපි පොඩි සාහනස දැන් ලීන බවට යන හිත ඒකෙන් මුදවා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා අපි විමසුවොත් ඒ ගැන මොකක්ද අදහස් කරන්න පුළුවන් කාරණාව. ඒකටත් අපිට මූලාශ්‍රය හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් අග්ගි සූත්‍රයන අග්ගි සූත්‍රය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ලීන බවට ගිය සිත ලීන බවෙන් මුදවා ගන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණමයි කියලත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ මනාකොට දේශනා කරලා තියෙනවා. ඇත්තටම දැන් භාවනාව කියන එක කෙරෙන දෙයක් නෙවෙයි. භාවනාව කියන්නේ කරන්න ඕන දෙයක්. බොහෝ අය හිතන්නේ හැබැයි මේ භාවනාව කියන එක කෙරෙන දෙයක් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නම් භාවනාව කියන්නේ කරන්නට ඕන දෙයක්. ඒ කියන්නේ සීයේ නුවණේ වීර්යය තියෙන්න ඕන දේවල් නේද? කරන්න ඕනේ. එතකොට සිත ලීන බවට ගියොත් මුලින්ම කළ යුත්තේ කුමක්ද? මගේ සිත ලීන බවට ගියා කියලා හඳුනා ගන්නට ඕනේ. මගේ සිත දැන් ලීන බවට ගියා. කියන මගේ හිත දැන් හැකිලිලා තියෙන. මගේ හිත දැන් සැඟවිලා තියෙන. මගේ සිත දැන් නිදිමතට බර වෙලා තියෙන්නේ. කම්මැලිකමට බර වෙලා තියෙන්නේ කියලා හොඳට තමන්ගේ సంతානය, තමන්ගේ සිත හඳුනා ගන්න ඕන දැන් මට තියෙන්නේ තීන මිද්දෙන් හැකිලුණු සිතක්. නැත්තම් නිදිමත ට බර වුණ කම්මැලිකමට බර වුණ සිතක් තියෙන්නේ කියන හොඳට තමන්ගේ සිත හඳුනා ගැනීම කරන්න ඕන. එහෙම හඳුනාගත්ත කෙනා තේරුම් ගත යුතුයි සිතක් ලීන බවට ගියාම ඒ ලීන භාවයට ගිය සිත ලීන බවෙන් මුදවන්න බෑ. පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඒ චෛතසික ධර්ම නැත්නම් ඒ චිත්තාංග බලවත් කරගෙන අපේ සිත අපි භාවනා කරගෙන යනකොට යම් වෙලාවක සිත නිදිමත ගතියට යනවා කම්මැලිකමට යනවා නැවත නැවතත් අපි උත්සාහ කරන්නේ මේ චිත්තචෛසික ධර්ම සංසිඳවන්නට නම් නැත්තම් චිත්තචෛසික මේ කය මේවා සංසිඳවන්නට නම් උත්සාහ කරන්නේ ඒ කියන්නේ සමාධිය පැත්තටම ගන්න නම් හදන්නේ පස්සද්ධිය නම් ප්‍රකට කරගන්න කරගන්න හදන්නේ තව තවත් තව තවත් හිත ලීන බවටම යනවා ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සිත ලීන බවට යන්න යන්න සමාධිය නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය නම් ප්‍රකට කරන්නේ ඒත් සිත ලීනත්වයට යනවා. සිත ලීන බවට යනකොට තව තවත් උපේක්ෂාව නම් උපේක්ෂාවට වැඩි තැනක් දීලා නම් කටයුතු කරන්නේ ඒ භාවනාවේදී ඒත් හිත දීන භාවයට යනවා. හරියට අර මද ගින්නක් පත්තු කරගන්න බෑනේ කාටවත් අමුගොම අමුදර ඒව දාලා මදගින්නක් පත්තු කරගන්න ඕන කෙනෙක් ඒකට දාන්න ඕනේ වේලිච්ච දේවල්. වේලිච්ච දේවල් දැම්මහම තමයි ඒ ගින්න වඩාත් වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න ඒ වගේ හැකිලුණු සිතක් එයින් මුදවන්න බෑ මේ පස්සද්දි සමාධි උපේක්ඛා කියන ධර්මවලට. ඒ ඒ සිත දීන බවට ගියාම යම්කිසි කෙනෙක් ඒ ඒ මොහොතේ පස්සද්ධි සමාධි උපේක්ඛා ධර්ම ප්‍රකට කරනවා නම් නැවත නැවත ඒක ඒ ඒ ධර්ම වඩනවා නම් ඒ සිත තව තවත් හොඳටම ලීන බවට යනවා. තීන මිද්දේට බර වෙලා යනවා. අවසාන ප්‍රතිඵලය හැටියට හොඳට නිින්ද යනවා. භාවනාව වැඩ කුසල් වැඩෙන්නේ කුසල් වැඩෙන්නේ අර තීන මිද්දේ කියන අකුසලය හොඳට වඩන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට Taman දැනගෙන දැන් මගේ සිත ලීන බවට ගිහිල්ලා තියෙන්නේ මේ ලීන බවෙන් මේ සිත මුදවා ගන්න පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ධර්ම දියුණු කරගෙන බෑ ඒවා ප්‍රකට කරගෙන බෑ මේ අවස්ථාවේ ප්‍රකට කරගන්න ඕන නුවණ වීරය ප්‍රීතිය කියලා තේරුම් අරගෙන ඒ ලීන බවට ගිහාම සිත තුළ ප්‍රකට කරගන්න ඕන ප්‍රබල කරගන්න ඕන නුවණ ආරම්මණය හොඳට අරමුණ හොඳට ප්‍රකට කර ගැනීම වශයෙන් නුවණ හොඳට ඇති කරගන්න ඕන. ආරම්මණය හොඳට ප්‍රකට කර ගැනීම වශයෙන් නුවණ උපදවා ගන්නට ඕන. ඊළඟ හොඳට වීරය කියන එක ඇති කරගන්න ඕන. ඊළඟට හොඳට ප්‍රීතිය කියන එක ඇතුළාන්තගතව ඇති කරගන්න ඕන. සිත ලීන බවට ගියාම යම්කිසි කෙනෙක් නුවණ, වීරය, ප්‍රීතිය ප්‍රකට කරනවා නම්, වඩනවා නම් අර ලීන බවට ගිය සිත ලීන බවෙන් අතුමුදවා ගන්න දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එතකොට දැන් භාවනාවක් කරගෙන යනකොට ඇත්තම බලන්න පින්වත්නි මේ භාවනා කරන පින්නතුන් කල්පනා කරලා බලන්නට ඕනේ හිත දීන බවට ගියාම එක පාරක් හරි ওই බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ප්‍රායෝගිකව පුරුදු කරලා තියෙනවද කියලා. දැන් මගේ සිත දීන බවට ගිහිල්ලා තියෙන්නේ කියලා හඳුනගෙන මේ දීන බවට ගිය සිත පස්සද්ධි සමාධි උපේක්ඛා ධර්ම වලින් මුදවන් ඒ දිනු කරලා මේ දීනත්වයෙන් මුදව ගන්න බෑ. මේ වෙලාවේ නුවණ වීරය ප්‍රීතිය ප්‍රකට කරගන්න ඕන කියලා අර නොවැඩිය යුතු ධර්ම නොවඩා වැඩි යුතු ධර්ම වඩාගෙන ලීන බවෙන් සිට කීපාරක් අතමුදවගෙන තියනවාද කියලා කල්පනා කරලා බලන්නට ඕන. හැබැයි 100ට නෙවෙයි 1000කට 99ක්වත් 1000කට 999ක්වත් එහෙම කරන්නේ නැහැ. ඒකට එහෙම ඒක තමයි පින්නත් මේ මේ භාවනාව කියන එක කරන දෙයක් නෙවෙයි මේ භාවනාව කියන එක කරන්න ඕන දෙයක්. සමත භාවනාව, විපස්සනා භාවනාව කියන ඒවා කරන්න ඕන. ඒතර සිත දීන බවට ගියොත් දීන බවට ගියයි කියලා හඳුනාගත්තා. හඳුනගෙන පස්සද්දි සමාධි උපේක්ඛා ධර්ම නොවඩා නුවණ, වීරය, ප්‍රීතිය කියන මේ චිත්තාංග මේ චෛතසික ධර්ම හොඳට సంతానගතව ප්‍රකට කරගත්තාම ප්‍රබල කරගත්තාම අර ලීන බවට ගිය සිත ලීන බවෙන් අත මුදවලා අරමුණ තුල හොඳට පිහිටුවා ගන්න තැම්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අපිට හොඳට කැවුම් යන්න නම් පුළුවන්. මේකද ඒ කියන්නේ පදමට පිළිවෙලකට ඒක හැම එකක්ම පදම හදනකොට නේද? පදම හදනකොට අපේ අම්මලා හොඳට දන්නවා දාන්න ඕන මොනවද? දිය වැඩි නම් ඒක ආය උකු කරගන්න මොකද කරන්න ඕන? උකු වැඩි නම් දිය කරගන්න මොකද කරන්න ඕනේ? පැණි දහ වැඩි නම් පැණි දහ අඩු කරගන්න මොකද කරන්න ඕනේ එක එක එක ඒවා දාලා මේක පදමට හදා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ හිත අවශ්‍ය කරන ඉලක්කයට යන්න මේ කතාවත් එක්ක මම හැමදාම මොකක් හරි උදාහරණයක් කියන්නේ මතක හිටින්න. ටිකක් ඒක හාස්‍ය උපදන උදාහරණයක් වුණා තවත් හොඳයි. නේද? ඒතකොට මගදී මට තේරෙනවා මං ආනාපාන සතිය වඩන කෙනෙක් කියලා හිතන්න ආනාපාන සතිය වඩන කෙනෙක් වෙනකොට එක පාරටම අපිට නිදිමත ගතිය එනකොට ඒකෙම ඒකෙම ඒකෙම හිත වර්ධනය කරනවා නම් පැහැදිලිවම පොඩි සාංශාංශයේ මේ කියන්නේ මූලාශ්‍ර අණුව. නේද? ඒකෙම හිත තවත් වර්ධනය කරන්න හදනවා නිදිමතත් එක්ක. මොකද වෙන්නේ? පැහැදිලිවම අපිට බොහොම නිදිමතට බොහොම වැඩි. ඒ කියන්නේ මේ පදම පදම පොඩ්ඩක් එහෙම හෙවිගෙන යන්නේ. එතකොට පදම එහෙම යනකොට වතුරම දාලා. නේද? තවත් ඒක නරක තත්වයකට පත් කරගෙන. ඉතින් ඒ වගේ වෙලාවකට තමන් කරපු හොඳ සීල සීලාදී ගුණ ධර්ම ප්‍රීතිය උපදවා ගන්න නේද අපි කරපු හොඳ හොඳ වැඩ තියෙනවා. ඊටාම ගොඩක් ප්‍රීතිය උපදින වැඩ තියෙනවා කරපු. ඒව නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන හිතලා, බෝධිසත්ව චරිතය ගැන හිතලා, නැත්තම් තමන්ගේ ආසන්නයේ හිටපු ඉතා වීරියෙන් වට කටයුතු කරපු කෙනෙක් ගැන හිතලා, ඒ වගේ දේවල් ගැන මෙනෙහි කරලා තමන්ගේ වීරිය වර්ධනය, මරණය ගැන හිතලා අපි බොහෝ උපක්‍රම යොදලා තියෙනවා. මරණ සතියෙන් වඩපු කෙනෙකුට, බුද්ධානුස්සතියෙන් වඩපු කෙනෙකුට එක මාත්‍රීය වේලාවක නැවත වීරිය උපදවා ගන්න පුළුවන්. මොකද බුද්ධානුස්සතිය තුලින්, මරණානුස්සතිය තුලින් ඒ අවශ්‍ය කරන දේ වර්ධනය කරගෙන තියෙන හින්දා. ඉතින් එහෙමනම් එහෙම හිත ලීනත්වයට යන්න යන වෙලාවල් වලදී අපි නුවණ නේද? ඒ වගේම වීරය ආදී වර්ධනය කරගන්න අවශ්‍ය කරන ධර්මතා මෙනෙහි කරලා ඉක්මනින් හිත ආයසරයක් ඉහළට අරගෙන තමයි අර සමාධිය පැත්තට ආය යන්න ඕනේ. ඒකින්ද මේ ආය නැවත නැවත ඒ කරගෙන ඉන්න සමත භාවනාවම සමාධියට හේතු වෙන දේම නිදිමත එක්ක තිබ්බොත් මේ වගේ අකරතැබ්බ වලටපත් වෙනවා. අන්තිමට අරක වගේ මේ කතාව හරි සාධාරණයි. සාමාන්‍යයෙන් අපි එහෙම කියන්නේත් ඒකයි 1000කට 999ම කියන්නේ එක්කෙනෙක් විතර ඉන්න ඔය වැඩේ කරන. වැඩි දෙනෙක් මෙහෙම නෑ යන්න ඇරලා. ඕක විතරක් නෙවෙයි සමහර අය ඔය කියන කතාවේදී හරි වැදගත් දෙයක් තියෙනවා මේ භාවනා කෙරෙනකන් ඉන්නවා. ඒ කියන්නේ සමහර අය දැන් එළියක් පෙනේ කෝ මට එළියක් පෙනුන්නේ නෑ නේද දැන් මොනවා වේද දන්නේ අද භාවනාවේදී මට මොනවා වේද දන්නේ නෑ අන්න ඒ වගේ නේද අද මොනවා ඒ වගේ අර වෙන දේ බලා ගන්න කරන එකක් තියෙනවා. ඒවා ඇවිල්ලා සිහිය නුවණ වීරිය කියන වචන තුනේ නැහැ. ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුනේ නෑ එතකොට ඒ භාවනාව. තමන් කරන දේත් දන්නවා තමන්ට ඒ කරන දේෙන් ලැබෙන ප්‍රතිඵලයක් දැනගෙනම ඉදිරියට යන්නේ. මේක ඇත්තටම සමතුලිතව ඊටාම පදමට හිත සකස් කරගෙන ඉහළට ගැනීමක්. හරි. ඒ වගේම සිත লীන බවට යනකොට මට මතක් වුණේ අපි එක දවසක් ධර්ම සාකච්ඡාවක් කරන්න ගියා අපේ අපවත් ඉරදාල කටුකුරුම්බේ ඥානානන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඒ වෙලාවේ උන්වහන්සේ අපිට කිව්වේ මේ උන්වහන්සේ තරුණ කාලේ කැලේ ජීවත් වෙන කාලේ මේ භාවනා කරද්දී තීන මිද්දේ නිලිමත ගතිය බාධා කරනකොට ඒ පරයන්කයම වාඩි වෙලා එක එක එක එක උපක්‍රම යොදලා කොහොම හරි නිලිමතෙන් සිත මුදවා ගන්න උත්සාහ කරනවා. බැරි වෙනකොට සක්මන් වලට ගිහින සක්මන් භාවනාව කරනවා. ඒත් බැරි නම් ඒ නායක ස්වාමීන් වහන්සේ කරා කියන්නේ තරුණ කාලේ කැලේ ඉන්න කාලේ ගාථා තියෙනවනේ වීරය ඇති කරන. ඒ වීරය ඇති කරන ගාථා හොඳට ධෛර්යය අරගෙන සිටද මේ නායක ස්වාමීන් වහන්සේ මේක අතපය පොඩ්ඩක් විසි කරලා ඉතින් අර තියෙන ආරබත නික්‍රමත යුඤ්ජත බුද්ධ ශාසනේ ධුනාද මච්චුනෝ සේනන් නලාගාරං කුංජරෝ කියන මේ ගාථා හොඳට සජ්ජායන අර උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ කියන මේවා සජ්ජායනා කරනවා. කැඩේ කාටවත් බාධා වෙන්නෙත් නැහැ. Taman Taman විතරයි ඇහෙන්නේ. හොඳට මේ අතපය පොඩ්ඩක් ගසලා විසි කරලා අර ගාථා කියනකොට උන්වහන්සේ කියන අර තීන මිද්දේට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ කියලා. තීන මිද්ද එහෙම පිටින්ම දුර වෙලා ගිහිල්ලා පුදුම විදිහට වීරයක් යනවලු නැවත පරියංගයේ ගිහිල්ලා මේ භාවනා කරන් ඉඳගෙන. අය පැය ගාණක් යනකම් එහෙම නිදිමතක් ආයේ එන්නෙත් නැහැ කියනවා. ඒ වගේ එක එක උපක්‍රම. ඒ ඒ වගේ උතුමන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතව භාවිත කරපු උපක්‍රම. ඉතින් දක්ෂයෙක් නම්, Taman දක්ෂ නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියාකාරව හඳුනගෙන ඉන්නවා නම්, Tamanගේ හිත හරියට හඳුනගෙන ඉන්නවා නම්, දීන භවෙන් සිත මුදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. වජ්‍රාසනයේ බැබලි බැබලි ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනකොට අපිට හිතන්නේ උන්වහන්සේට ඉබේ ඔක්කොම පහළ වෙලා කියලා. ඒක පිටිපස්සේ තියෙන ඛේද වාචකය තමයි පාරමිතා පුරපු කාලය. දේවදත්ත හඳුරන්නේ ඒක නෝනේ. <laughs> ඒක තමයි උනේ. මරලා ගන්න පුළුවන් කියලා අපවත් කරලා ගන්න නේද? පිරිනවම් පාවලා ගන්න පුළුවන් කියලා හිතපු දේ. ඒක නිසා අපිත් කල්පනා කරන්න ඕන අපේ වර්ධනය ඉබේ පහළ වෙන එක නෙවෙයි. නේද? ඒ මහන්සි වෙලා යමක් නිර්මාණය කරගත් අය. දැන් කටුකුරුන්ගේ ඥානන්ද හඳුරෝ කියන්නේ ඉතින් ඒ වගේ මහා විශාල වශයෙන් වර්ධිත සිතක් සකස් කරගත්ත මහ උත්මයන් වහන්සේ නම. ඒකට ඉබේ පහළ වෙලාද අපිට බෑ උන්වහන්සේට පුළුවන්. බුදුහාමුදුරන්ට පුළුවන් අපිට බෑ. නේද? උන්වහන්සේට පුළුවන් අපිට බෑ. එහෙම තමයි අපි හිතන්නේ. අපි ඉතින් බැරි අයනේ. ඒ වගේ මූලික තීරණයක් තියෙනවා. එහෙම නැතුව මේකට කරන්න දෙයක් තියෙන හැම වෙලේම. මගේ දුර්වලතාවයට කළ යුතු දෙයක් තියෙනවා. ඒ විදිහට ඒ දුර්වලතාවය හදන්න ඕනේ. ඒකට ඒක නිකං ඔහේ වැටිලා ඉන්න මස් පර්වතයක් බවට පත් වෙන්න හොඳ නෑ අපි. ඔහේ වැතිරිලා ඉන්න කෙනෙක් බවට පත් වෙන්න හොඳ නෑ. නෑ මම අධික වීරියෙන් කටයුතු කරනවා කියලා කටයුතු කරන්න ඕනේ. ඉතින් මේත් එක්කම අපි කාල වේලාවත් අනුව අපි ඉක්මනින්ම එහෙමනම් මේ මේක විතරක් දැනගෙන මදි. උද්දච්චයට ගියේ හිත ඒකේ මුදවා ගැනීම සඳහා කළ යුතු දේ ගැනත් සාකච්ඡා කරමු. උද්දච්චයට ගියේ හිත මුදවා ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා මගේ සිත දැන් උද්දච්චයට ගිහිල්ලා තියෙන්නේ මගේ හිත බොහොම දැන් නොසන්සුන් කියලා තේරුම් අරගෙන ඒ නොසන්සුන් භාවයට ගිය සිත නොසන්සුන් භාවයෙන් මුදවා ගන්න පුළුවන්කමක් නැහැ නුවණ වීරය ප්‍රීතිය දිනු කරගෙන ඒ නුවණ වීරය ප්‍රීතිය කියන චෛතසික ධර්ම ප්‍රකට කරන්න ප්‍රකට කරන්න සිත උද්දච්ච ස්වභාවයටමයි යන්නේ මේ පිනුදුන මතක ඇති පුන්න සූත්‍රය පුන්න ස්වාමීන් වහන්සේ වීරයාධික ස්වාමීන් වහන්සේ නමක් පුදුම විදිහට වීරය කරපු උතුමන් වහන්සේ නමක් ඒ උතුමන් වහන්සේ පරයන්කේ භාවනා කරලා සක්මන් භාවනාව කොච්චර කරද කළාද කියතොත් යටිපතුල් හිල් වෙලා ලේ ආවයි කියනවා. එහෙම එහෙම සක්මන් කරන්න බැරි වෙනකොට යටිපතුල් පොළොවේ තියන්න බැරි වෙනකොට දනගගා දනිස් දෙකෙන් සක්මන් කළා. රත් දෙක බිම තියාගෙන සක්මන් කළා. අවසානයේ සක්මන් වලෝ කෙලවරේ වාඩි වෙලා කල්පනා කරනවා මීට යහමට වීරය කරන්න පුළුවන් කමක් නැහැ. මේ වීරය මට පුළුවන් උපරිමයේ දැන් වීරය කරලා තියෙන්නේ. මෙන් එහායේ වීරය කරන්න පුළුවන් කමක් නැහැ. මේ මේ මෙච්චර වීරය කරපු මගේ සිත ආශ්‍රව ධර්ම වලින් මිදෙන්නේ නැහැ. කෙලෙස් ධර්ම වලින් මිදෙන්නේ නැහැ. ඒ නිසා මම උපවිදි වෙන්න ඕන. සිවුරු ඇරලා ගිහි වෙන්න ඕන ගිහි ජීවිතේ මට මොන තරම් සල්ලි තියෙනවා අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච දායාදේ තියෙන ඒවා පාවිච්චි කරගෙන පින් කරගෙන කුසල් කරගෙන ඒ බණ භාවනා ආදී කරගෙන ජීවත් වෙනයි කියන බුදුරජාණන් වහන්සේක බුදුනුවණින් දැක්කා බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් මේක දැකලා පුන්න ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා පුන්න ස්වාමීන් වහන්සේගෙන් අහලා පුන්න ස්වාමීන් වහන්සේට දුන්න අවවාදය තමයි පුන්නය අධික වීරය නොසන්සුන් බවට උද්දච්චයට කාරණාවක් හීන වීරය කුසීතකමට කම්මැලිකමට කාරණාවක්. ඒ නිසා වීරය අධික කරගන්නෙත් නැතුව වීරය හීන කරගන්නෙත් නැතුව වීරය මධ්‍යස්ථව පවත්වා ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපේ හිත නොසන්සුන් භාවයට යනකොට අපේ සිත උද්දච්චයට යනකොට අපි දත් මිටි කාලා වීරය අරගෙන කොහොම හරි මේක කරන්න ඕනේ කියලා වීරය ගත්තොත් අර මුරණ්ඩු ළමයෙකුට මේ තවත් පහර ගන්නවා තවත් පහර ගන්නවා වගේ වැඩක්. උරන්ඩු ළමයෙක්ව দমনය කරගන්න කැමති නම් කෙනෙක් එයාට ආදරෙන් කටයුතු කරන්න ඕනේ. ආදරෙන් කටයුතු කරනකොට තමයි මුරන්ඩු ළමයෙක් කියන දේ අහන්නේ ළමයෙක් দমনය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. හිතත් අන්න ඒ වගේ තමයි හිත උද්දච්චරේ යන්න යන්න හිත නොසන්සුන් වෙන්න නොසන්සුන් වෙන්න වීරය ප්‍රකට කරනවා නම් ඒ වීරය කියන චෛතසික ධර්මය ප්‍රකට කරනවා නම් දියුණු කරනවා නම් හිත තව තවත් නොසන්සුන් භාවයටම තමයි යන්නේ. ඊළඟට නුවණ ප්‍රකට කරගන්නවා නම් නැවත නැවත නැවත නැවත අරමුණ හොද්දට ප්‍රකට කරගන්න නුවණ යොදවනවා නම් ඊළඟට ප්‍රීතිය යොදවනවා නම් ඒ නුවණ වීරය ප්‍රීතිය හේතු කරගෙන හිත තව තවත් නොසන්සුන් භාවයට යනවා හිත සංසුන් වෙන්නේ නැහැ. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නුවණ වීරය ප්‍රීතිය ප්‍රකට කරන්නේ නැතුව ඒවා සම මට්ටමෙහි පවත්වමින් ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ධර්ම ප්‍රකට කරගන්න. ඒ සමාධි මේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ධර්ම වලින් තමයි නොසන්සුන් බවට ගිය සිත සංසුන් භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මගේ හිත නොසන්සුන් භාවයට ගියා කියලා තේරුම් ගත්තා, දැනගත්තා. දැන් නුවණ වීරය ප්‍රීතිය ප්‍රකට නොකළ යුතුයි. දැන් ප්‍රකට කරන්න ඕන පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එක තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ විදිහට හොඳට සිත පවත්වනවා. එතකොට යම්කිසි සිතක් ලීනත්වයෙන් මිදලා උද්දච්චයෙන් මිදලා අරමුණු තුළ මනාව බැසගන්න අරමුණු තුළ මනාව පිහිටන්න මේ කියපු චෛතසික ධර්ම ඔක්කොම සම්මතනෙහිලා තියෙන්නට ඕනේ. නුවණ, වීරය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව මේ කාරණා ටික මනාවට එක ගානකට තියෙන්න ඕනේ. එක ගානකට වැඩ කරනවා නම් එක ගානකට නම් හිතේ තියෙන්නේ ඒ ඒ ධර්ම යෙදෙන්නේ එතකොට තමයි ඒ හිතට ඒ කෘත්‍ය හිතෙන් කරන්න පුළුවන් කෘත්‍ය මනාව කරන්න පුළුවන්කම තියෙන්නේ සමත විපස්සනා භාවනාව නිවැරදිව කෙරෙන්නේ වැඩෙන්නේ අර ධර්මතා එකකට එකක් පෙර ඉස්සර වෙන්නේ නැද්ද එකකට එකක් පහු වෙන්නේ නැද්ද ගානට සමතුලිතව පිහිටියොත් හරියට අර ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කීප දෙනෙක් එකතු වෙලා යම් දෙයක් කරන්න වගේ දැන් මේ තියෙන භාණ්ඩය උස්සගෙන යන්න අපි හිතමුකෝ හත් දෙනෙක් ආවයි කියලා. ඒ හත් දෙනා ඔසවගෙන එකම විදිහකට එකම ගානකට යනවනම් මේක බොහෝ දුරක් අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එක්කෙනෙක් හිමීට යනවා, තව කෙනෙක් හයියෙන් යනවා, තව කෙනෙක් යන්නේ නැහැ, නතර වෙලා ඉන්නවා. ඒ විදිහට හත් දෙනා හත් විදිහකට කටයුතු කළොත් මේක ඔසවගෙන යනවා කියන කෘත්‍යය කරන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ තමයි සමත විපස්සනා භාවනාවන් වඩනකොට දියුණු කරගන්නකොට අර කියපු කාරණාවන් නුවණ, වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධි, උපේක්ඛාව කියන මේ ධර්ම හොඳට සමතුලිත කරගන්න, ඒවා පාලනය කරගන්න, වැඩි යුතු වෙන වඩන්න, නොවැඩි යුතු වෙන වඩායින්න, ඒවා ඒ ඒ චෛතසික ධර්ම ප්‍රකට කළ යුතු දැන ප්‍රකට කරන්න, අප්‍රකට කළ යුතු දැන අප්‍රකට කරගන්න. ඒක තේරුම් ගන්න ඕන. වාහනයක් කරගෙන යනවා වගේ තමයි. දැන් නම් ඔටෝ ජීර තියෙන හින්දා ලේසියෙන් මාරු වෙනවා. නමුත් මේ පින්නතුන් දන්නවා දක්ෂ රියදුරේ Taman දන්නවා Taman ඕන තැන මේ ඕන විදිහට තමන්ගේ වාහනේ හසුරුව ගන්න. අන්න ඒ වගේ තමයි හිතක්. භාවනා කරගෙන යනකොට මේ තමන්ට ඕන හැටියට තමන්ගේ හිත පවත්වන්න භාවනා ආරමුණු තුළ තමන් සක්කෝ ගුණයෙන් යුක්ත වෙන්නට ඕන. හොඳයි. මම හිතන්නේ අපි සමිතියක් හදලා ඒ සමිතියේ දැන් පොඩි සංඥාන්සිකුව වගේ සමිතියක් හදලා මේ සමිතියේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරිකත් ඔය කට්ටියත් එක්ක එකතුලා මොකක් හරි වැඩක් කරනවා. වැඩක් කරනකොට ඒ වැඩේ සාර්ථක වෙලා බලනකොට හැමෝම දායකත්වය දරලා තියෙනවා තමන්ගේ කොටස හරියට. ඒ වගේ අවබෝධය සඳහා බලන්න මේ මේවා කතා කරනකොට අපිට දැනෙන්න ඕන අපේ පින්නත් මේ මල් පහන් විතරක් පූජා කර කර මේක තියාගෙන ඉන්න ඕන එකක් නෙවෙයි. ඒවා කරන්න ඕනේ අධික ශ්‍රද්ධාවෙන් මේ මොනවද මේක තනි කරම මේ ඇවිල්ලා මනෝවිද්‍යාවක් නේද කිසිම තැනක මේ අතුලාන්ත වැඩපිළිවෙල පිළිබඳව මෙපමණ දුරට අතුලාන්ත ගවේෂණයක් අපේ ගැන නේද බලන්න අවබෝධයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන අංග විදිහට දේශනා කරේ බෝධි අංග කියලා බොජ්ජංග කියලා. ඒතර බොජ්ජංග කියන කාරණාවේ තේරුම අවබෝධයට අවශ්‍ය කරන අංග අංග කියන්නේ කොටස්. ඒ කට්ටියම එකතු වෙන්න ඕනේ. එතකොට මේ කතා බහ කරද්දී අපිට මේ කාරණා ටික ගත්තාම මෙතන සති සම්බොජ්ජංගය ඇරෙන්න අනිත් ටික ඔක්කොම කියවෙනවා. අනිත් ටික ඔක්කොම කියවෙනවා සති සම්බොජ්ජංගය. එතකොට බොජ්ජංග ටික අපිට මේ ඔය කියන අපි වර්ධනය කරගත්ත නුවණ ධම්ම විජය සම්බොජ්ජංගය, වීරය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන ඒවා ඉහළම මට්ටමට වර්ධනය වෙලා ඒ වර්ධනය වෙච්ච ඒවා ඔක්කොම එකතු වෙන වෙලාවක අපිට ඔතන තව සතිය එකතු වෙන්න ඕන සතියත් එක්ක ඒ ඔක්කොම එකතු වෙච්ච වෙලාවක තමයි අපිට මාර්ගසිතක තමයි මේ බොජ්ජංග ටික වැඩෙන්නේ අවබෝධය ඇති වෙන්නේ ඕනම දෙයක් අවබෝධ කරගන්න ගියාම සාමාන්‍ය ජීවිතේ යමක් අවබෝධ කරගන්න ගියාම සියුම් සියුම් වශයෙන් හරි ඔය ඕන අධ්‍යාපනය කරන ළමයෙකුටත් ඔය දේවල් එයාට එයාට නුවණ ඕනේ නැද්ද යමක් අධ්‍යයනය කරගන්න එයාට යමක් අවබෝධ කරගන්න වීරිය ඕනේ නැද්ද එද චිත්ත ඒකාග්‍රතාවය ඕනේ නැද්ද නේද ඒ වගේ. එතකොට ලෝකෙහි තියෙන විශාලම අවබෝධය තමන් ගැන අවබෝධය ලෝකය අවබෝධ කරගන්න අවශ්‍ය කරන අංග ටික තමයි ඔය ටික. එතකොට ඔය අංග ටික අරගෙන ඔය විදිහට සමතුලිත කරගෙන ඊටාම පිළිවෙලට අරගෙන යන්න අවශ්‍ය කරන පළවෙනිම දේ තමයි එහෙමනම් සතිය කියලා කියන්නේ. ඇයි? මේක වැඩෙන්න ඕනේ, ඒක සිහිය තියෙන්න ඕනේ, මේක අඩු කරගන්න සිහිය තියෙන්න ඕනේ, වීරිය වැඩි කරගන්න සිහිය තියෙන්න ඕනේ. අඩු කරගන්න සිහිය තියෙන්න ඕනේ. එහෙනම් එහෙනම් මෙන්න මේ හැම දෙයකටම මුල් වෙන දේ තමයි එහෙම බැලුවොත් එහෙම සිහිය කියලා කියන්නේ. එතකොට අපිට තේරෙන්න ඕන අපි කොච්චර වටින ධර්මයක්ද මේ ගොනු කරගෙන තියෙන එක. ඉතින් අපිට මේ වටිනා කතාව මේ වටිනා සාකච්ඡාවට සිහිය ගැන කතා කරේ නැත්නම් ලොකු අඩුවක් වෙනවා. අපිට තව විනාඩි 5ක විතර කාලයක් තමයි සාකච්ඡාවට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ කෙටි කාලේ මම මම ගන්නෙ නැතුව මම පොඩි ස්වාමීන් වහන්සේටගෙන් විමසනවා සතිය කියන එක භාවනාවට අත්‍යවශ්‍ය දෙයක් බව දැන් තේරෙනවා මේ ටික ඔක්කොම අරගෙන ඉදිරියට යන සතිය ඕන වෙනවා. ඒතර භාවනාවේදී මේ සිහිය වර්ධනය කරගන්න මොකක්ද කරන්න ඕන කියලා තම කෙටියෙන් විනාඩි 5ක විතර කාලයක් ඇතුළත අපිට විස්තර කරන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතින් ගාහම් වික්ඛවේ සම්බන්ධිකං වදාමි කියලා මහණෙනි සතිය වනාහි සමකල්හිම තිබිය යුතු ධර්මයක් කියලා. සිත ලීන බවට ගියත් සිත උද්දච්චයට ගියත් සතිය ගිලිහෙන්න නොදී සතිය පවත්වා ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ. ඒ කියන්නේ සතිය නොවැඩිය යුතු වෙලාවක් නැහැ. සතිය මේ වෙලාවේ අත්හල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම දැන් සරෙන් සරේ අතහරින්න කිව්වට සතිය කියන එක අත්හල නොයුතුයි කියන එකයි මේ කාරණාව. එතනම දැන් ඒක මේ අත්හල යුතුයි කියනකටත් වැඩිය අපිට අඩු වැඩි කරගන්න. අන්න හරි. අද එහෙම කියන්න පුළුවන් නම් වැඩි යුතු තැන වඩන්න නොවැඩි යුතු තැන නොවඩා සිටින්නටත් දක්ෂ වෙන්න ඕනේ. සතිය එහෙම නෙවෙයි. සතිය වනාහි සම කල්හිම මනාකොට පවත්වන්නට ඕන. සතිය කියන්නේ පින්වත්නි කුසල චිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. හැම කුසල හිතකම යෙදෙන චෛතසික ධර්මයක්. සතිය ගිලිහුනොත් ඒකාන්ත වශයෙන්ම චිත්ත පරම්පරාව කුසල පක්ෂයට වැටෙනවා. සතිය ගිලිහුන තැන චිත්ත පරම්පරාව කුසල පක්ෂයට වැටෙනවා. අකුසල පක්ෂයෙන් සිත මුදවා ගන්න ඒකාන්ත වශයෙන්ම අපිට උපකාරයි සතිය කියන සති කියන චෛතසික ධර්ම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිය කසී භාරද්වාජී කසී භාරද්වාජ වගේ සූත්‍ර දේශනාවල ලණුවකට යොතකට උපමා කරලා දේශනා කළේ. සතිය ලණුවක් කිව්වා. මේ ලණුවෙන් අපි දන්නවානේ මේ යමක් බඳින එකනේ කරන්නේ, ගැට ගහන එකනේ කරන්නේ. යමක් යමකට තබා බඳින්නේ ලණුවකින්. අන්න ඒ වගේ තමයි සිත කුසලාරම්මණය තුල මනාවකට බැඳ තබන්නේ සතිය කියන ලණුවෙන්. සතියෙන් කරන්නේ චිත්ත පරම්පරාව අකුසල පක්ෂයට ඇද වෙන්න නොදී බර වෙන්න නොදී කුසල පක්ෂයේහි බරකොට තබා ගැනීම. කුසල පක්ෂයේහි නතරකොට තබා ගැනීම. සතියෙන් කරන්නේ. එතකොට මේ සතිය හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි සතිය ඥාන සංප්‍රයුක්ත වන සතියක් වෙන්න ඕන. ඥාන විප්‍රයුක්ත වන සතියක් නෙවෙයි. ඥාන සංප්‍රයුක්ත වන සතියක් තමයි පවත්වා ගන්න ඕනේ. එතකොට පින්තුන් දන්නවා අභිධර්මයේ උගන්වනවා ඥාන සංප්‍රයුක්ත කුසල් සහ ඥාන විප්‍රයුක්ත කුසල් කියලා. ඥාන සංප්‍රයුක්ත වේවා ඥාන විප්‍රයුක්ත වේවා කුසල් සිත්වල සතිය යෙදෙනවා. හැබැයි සතිය හැම කුසල හිතකම යෙදුනට ප්‍රඥාව නුවණ හැම කුසල හිතකම යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි සතිය ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕන ඥාන සංප්‍රයුක්ත වුණ සතියක් ගැන තමයි අපිට අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. අනික් කාරණාව තමයි ගොඩාක් වෙලාවට මිනිස්සු හිතනවා මේ සතිය කියන එක යමක් දැනි දැනි කිරීම තමයි සතිය කියලා. යමා දැන් කෑම එකක් කනකොට ඒක දැනි දැනි කන එක තමයි සතිය. තේ එකක් බොනකොට ඒක දැනි දැනි බොන එක තමයි සතිය. මං අහනවා මෙහෙම. කෑම එකක් දැනි දැනි කන්න පුළුවන් ලෝභයෙන්. මිනිස්සු එහෙමනේ කරන්නේ වැඩිපුර. සතෙක් මරන්නත් පුළුවන් නේද? සතෙක් මරන්නත් පුළුවන් දෙන්නේ දැන්. හොඳට මధుරයක් තලන්න පුළුවන් හොඳට දෙන්නේ දෙන්නේ. හරිද? තේ එකක් බොන්න පුළුවන් හොඳට සීනි පිටි කහට දැනි දැනි හරි රසයි හරි රසයි කියලා හරි ලෝකෙ ගොන්නත් පුළුවන්. ඔව් ඒක කරන්න පුළුවන්. <laughs> හරිද? එහෙනම් දෙයක් දැනි දැනි කිරීම සතිය නෙවෙයි. එහෙනම් දෙයක් දැනි දැනි කරන්න හිතට 아무තු සතියක් ඕනේ නැහැ. සිතින් කරන්නේම අර අපි පෙරත් දවසක මතක් කළා මේ ඒ සිතේ ස්වභාවය තමයි අරමුණ දැන ගැනීම. හරිද? සිතේ ස්වභාවය තමයි ආරම්මණය දැනගෙන. ඒක දැනගන්න අය 아무තු සතියක් ඒක රූමනා කරන්නේ. කුසල් සිතෙමුත් කරන්නේ අරමුණ දැන ගැනීම, අකුසල් සිතෙමුත් කරන්නේ අරමුණ දැන ගැනීම. යමක් දැනගන්න 아무තෙන් සතියක් රූමනා කරන්නේ නැහැ. සතියෙන් කෙරෙන්නේ කුමක්ද? අකුසල පක්ෂයට යානොදී කුසල පක්ෂය තුළ මේ චිත්ත පරම්පර හඳවා නතර කර ගැනීම. ඒ නිසා යමක් දැනි දැනි කිරීම සතියයි කිව්වොත් ඒක ඒකාන්ත වශයෙන් වැරදි. ඒක අප කියන එකක් නෙවෙයි ඒක අට කතා ටීකා විවරණ වලට ඒකාන්ත වශයෙන් වටහෙන වෙලා යනවා. වැරදි ඒක වැරදි අර්ථ නිරූපණයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික භාවිතයේදීත් ඒක අකටයුත්තක්මයි වෙන්නේ. ඔව් අපි කල්පනා කරලා බැලුවොත් ඉතින් කෙනෙකුට තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. දෙයක් දැනි දැනි කන එක නම් සතිය දැනි දැනි කන්න පුළුවන් ලෝභයෙන් කියලා. නැත්තම් දැනි දැනි කන්න පුළුවන් ද්වේෂයෙන්. මේවා හරියට උයලා නැහැ, රසක් නැහැ කියලා. එහෙම කන්නත් පුළුවන්. හරිද? තේ එකක් බොන්නත් පුළුවන්, ඕන ලෝභයෙන් කරන්නත් පුළුවන්, ද්වේෂයෙන් කරන්නත් පුළුවන්. හරිද? හදිසි වේලාවක කවුරු හරි ගෙනල්ලා දුන්නොත් හොඳටම රසණියෙන් තේ එකක්. ඒක බොන්න වෙන්නේ ද්වේෂ සහගත. හරිද? තරහෙන් කරන්න දෙයක් නැතිකමට. හරිද? ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ සතිය කියන්නේ දෙයක් දැනි දැනි කරන එක නෙවෙයි. සතියෙන් සතිය කියන්නේ සිත අකුසල පක්ෂයට යානොදී කුසල පක්ෂය තුල නතර කරගන්න උපකාර වන චෛතසික ධර්මය. ඒ උපකාර වන චෛතසික ධර්මයට කියන්නේ චිත්තාංගයට කියන නම තමයි සති නාමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අකුසල පක්ෂයේ සිට යානොදී කුසල පක්ෂය තුල සිට චිත්ත පරම්පරාව නතර කරගන්න රඳවා ගන්න කුසල පක්ෂයට බරකොට තබා ගන්න තමයි අපිට සතිය කියන ධර්මතාවය වුවමනා කරන්නේ. ඒ නිසා සතිය හැම කල්හිම මනාකොට ප්‍රකටව හොඳට පවත්වාගෙන යන්නට උවමනා කරන ධර්මයක්. හොඳයි. මම හිතන්නේ අපේ කාල වේලාව මෙතනින් නිමාවටපත් වෙනවා. මෙවැනි ධර්ම සාකච්ඡා පැය කීපයක් අපි සිද්ධ කරත් අපිට දැනෙන්නේ නැහැ සාකච්ඡා කරන අයට දැනෙන්නේ නැහැ අහන අයට දැනෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය ඒකයි. ඉතින් නමුත් අපේ කාල වේලාව නිමාටපත් වෙනවා. නමුත් නිවසේ ඉඳන් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වන්ත අයට අපිට අඩුම ගානේ විනාඩි දෙක තුනක් හරි තව වැඩිපුර සාකච්ඡා කරන්න ලැබුණේ අද දවසේ මේ සඳහා දායකත්වයේ ධර්මයේ පින්වන්ත පිරිස කිසියම්ම දායකත්ව කොලයක් අපිට ලබා නොදී තිබීම හේතුවෙන් තව ටිකක් ඒ කට්ටිය ලොකු පිනක් සිදු කරගත්තා නංගොත් වශයෙන් සඳහන් කරන සියලු වෙලාවත් ධර්මයේම සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒකින්ද නමුත් අපි නිවසේ නම් ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාමත් ධර්ම දේශනා කරපු අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු අපිට මෙවැනි ධර්ම සාකච්ඡාවක් පවත්වන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිසට මේ මැදිරියට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සීල පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ විතරක් නෙවෙයි ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවි දෙවියෝද බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.